අප හැමදෙනාටම දේශනා කරන්නට යෙදුණු ඒ ධර්මයේ තුලින් පින්වත්නි අපි කාගෙත් සිත් සතන් අපි පෝෂණය කරගත්තොත් ඒ තුලින් ලැබෙන සැනසීම ඒ තුලින් ලැබෙන සතුට තෘප්තිය අනන්තයි අප්‍රමාණයි මේ ලෝකේ අපිට මොන දේ තිබුණත් භෞතික වශයෙන් ඒ හැමදේම කෙරෙහි තෘප්තියක් ජීවිතවලට ලැබෙන්නේ නැහැ. ඒ ජීවිතවලට ඒ තෘප්තියක් ලැබෙන්නේ නැත්තේ ඒ කිසි දෙයක් පිළිබඳව සෑහීමක් පුද්ගලයන්ගේ චිත්ත සංතානවල හටගන්න තිහින්දා. තාමත් තමන්ගේ හිතින් අහලා බැලුවොත් දැන් මම සතුටින්ද තෘප්තියින්ද ඉන්නේ කියලා බොහෝ දෙයට ලැබෙන උත්තරය තමයි තාම සතුටින් නෙවෙයි මං ඉන්නේ කියලා. ඒ සතුට පින්වත්නි කවදාක්වත් අපිට ලැබෙන්නේ නැහැ. අපේ ජීවිතයේ අපි තෘප්තිය ඇති නොකරගත්තොත්. තෘප්තිය කියලා අපි අදහස් කරන්නේ මේ කෙලෙස් ගින්නට අසු වෙලා නැවත නැවත නැවත නැවත ඒ කෙලෙස් කර්මයන් විඳීමේ ඒ කැමැත්ත අපි දුරු කරගත්තේ නැත්නම් අපේ ජීවිතේට තෘප්තිය කියන මේ සැනසීම ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ ප්‍රශ්නය මේ ජීවිතයට පමණක් සීමා වෙන්නේ නැහැ. මුළු සංසාර ජීවිතේ පුරාම අපට දුක් සහිතවයි උපදින්න වෙන්නේ. ඒ වගේම මානසික වශයෙන් බොහෝ දුක් පීඩා වෙදින්නට ඒක හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ ධර්මය අපේ ජීවිතයට එකින් එක එකින් එක හරි ගලපා ගත්තොත් පින්වත්නි ලැබෙන්නා වූ යහපත අපේ ජීවිතයට ලැබෙන්නා වූ සැනසීම අනන්තයි අප්‍රමාණයි. ඉතින් අද දවසේ අපි අප හැමදෙනාගේම ජීවිතවලට ඊටාම වැදගත් වෙන ධර්මපරයායක් පිළිබඳව සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. පින්තුන් කවුරුත් දන්නවා සූත්‍ර ධර්ම විවරණ වැඩසටහන තුළින් ධර්ම දේශනා මාලාව තුළින් අපේ ජීවිතයට නොදන්නා කරුණු බොහොමයක් අපට දැනගෙන එකතු කරගන්නට පුළුවන්කමක් තිබුණා. ඒ වගේම දන්නා කරුණු අපිට තව තවත් වැඩිපුර අවබෝධයකට පත් කරගන්නට පුළුවන්කමක් තිබුණා. අද අපි සාකච්ඡා කරන්නේ අපේ ජීවිතේ අපි දන්නම කරුණු ඒ විතරක් නෙවෙයි ඒ දන්නම කරුණු වුණත් අපේ ජීවිතය අපි කොහොමද කලමනාකාරීත්වයෙන් කටයුතු කරන්නේ ජීවිතේ දියුණුව කරා ගෙන යන්නේ ජීවිතේ කෙරෙස් නැති කිරීම කරා ගෙන යන්නේ කොහොමද කියලා ප්‍රකට වෙන සූත්‍ර ධර්මයක් මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ පවතින සේවිතබ්බා සේවිතබ්බ සූත්‍රය. පින්වත්නි මේ සූත්‍රයට මේ නම ලැබිලා තියෙන්නේම අතුලාන්තයේ අඩංගු වෙන කාරණා මුල් කරගෙන. සූත්‍රයේ නම තියෙන්නම අභ්‍යන්තරික පවතිනා වූ ඒ කාරණාවන් මුල් කරගෙනමයි සූතේ නමත් ලැබිලා තියෙන්නේ. මොකක්ද? සේවිතබ්බ අසේවිතබ්බ. සේවි සේවනය කළ යුතු ධර්ම සහ සේවනය නොකළ යුතු එහෙමත් නැත්නම් අසේවනය කළ යුතු ධර්ම පිළිබඳවයි මේ සූත්‍ර දේශනාවේ අපට කරුණු විස්තර කරලා ලබා දෙන්නේ. අපේ ජීවිතයේම ගත්තත් පින්වත්නි නිවන් මාර්ගයේ මේ වැඩපිළිවෙලෙහි යොමු කරන්නට නම් මේක ඉතාමත්ම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ නිවන් ප්‍රතිපදාව මේ මතම පවතිනවා කිව්වත් ඉතාමත්ම නිවැරදියි. කල යුත්ත කරන්නත් නොකල යුත්ත නොකරන්නත් අත්හල යුත්ත අත්හරින්නත් පිරේ යුත්ත පුරන්නටත් තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්මය තුළින් ලබා දෙන තියෙන්නේ අවවාද අනුශාසනාව. එහෙමනම් අපේ ජීවිතේ පින්වත්නි අපිට තියෙන්න ඕනේ සිහියක්. අපේ ජීවිතේ අපිට තියෙන්න ඕනේ ප්‍රත්‍යවේක්ෂාවක්. අපේ ජීවිතේ අපිට තියෙන්න ඕනේ වගකීමක්. විපරමක්. අපිටම අපේ ජීවිතය ගැන තියෙන්න ඕනේ. මොකක්ද විපරම? මොකක්ද සිහිය? මොකක්ද ප්‍රත්‍යවේක්ෂාව? වෙන මොනවත් නෙවෙයි පින්වත්නි. තමන් බෞද්ධ ශ්‍රාවකෙක් විදිහට තමන් බෞද්ධ ශ්‍රාවිකාවක් විදිහට තමන් භික්ෂුන් වහන්සේ නමක් විදිහට තමන් භික්ෂුණීන් වහන්සේ නමක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේවනයේ කළ යුතු පැත්ත මම සේවනය කරනවද සේවනය නොකරන පැත්ත මම සේවනය නොකර ඉන්නවද අප හැමෝගෙම ජීවිත ධර්මයෙන් බාහිරට යනවා යන්නේ ධර්මයෙන් පිරිහෙනවා නම් පිරිහෙන්නේ බුදුරජාණන් වහන්සේ සේවනය කරන්න කියපු දේවල් සේවනය නොකර ඉඳීමත් සේවනය කරන්න එපා කියපු දේවල් සේවනය කිරීමත් හේතු කොටගෙනමයි පින්වත් අපේ ජීවිතය කල්යාණ ධර්මයන් නිසා අපේ ජීවිතය යහපත් වෙනවා ඒ වගේම කල්යාණ පුද්ගලයන් නිසා අපේ ජීවිතය යහපත් වෙනවා. අපේ ජීවිතේ හරියට අපි වගකීමක් ඇතිව ගත කළොත් අපටම අපේ ජීවිතේ කල්යාණ වූ ජීවිතයක් බවට පත් වෙනවා. මේ ලෝකේ පින්වත්නි වැරදි සියල්ල පිළිබඳවම දේශනා කරලා මේක නරකයි මේක නරකයි මේක කළොත් මේ වගේ විපාක තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ තරම් දේශනා කළ වෙන කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ තියෙන සියලුම වැරදි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සියලුම වැරදි වලට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම මේ ලෝකේ තියෙන හොඳ වටින දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වටිනම දේවල් වලට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ තරම් අපට හේතු සාධක සහිතව කරුණාකාරණා මෙතරම් භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කළ දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ නුවණේ ඉතින් එවැනි වූ දහමක් ලැබපු අපි මොනතරම් වාසනාවන්තද එවැනි දහමක් ලැබිලත් අපිට තාම බුදුරජාණන් වහන්සේගේ ඒ අවවාදයේ පිළි අරගෙන ක්‍රියා කරන්නට බැරි නම් තමන් ගැනම තමන් කල්පනා කරලා ලැජ්ජාව ඇති කරගෙන ජීවිතයේ පසුබෑමකට ලක් කරගන්නේ නැතුව නැවත නැවත උනන්දු ඇති කරගෙන පින්වත්නි පුළුවන් තරම් අපේ ජීවිතේ අපි ධර්ම මාර්ගයට යොමු කරන්නටයි උත්සාහවන්ත වෙන්න ඕනේ. ඉතින් මේ සූත්‍රය පින්වත්නි මුළු ජීවිතේම කරගන්න. මේ සූත්‍රය ඔබේ ජීවිතේම කරගෙන ඔබ ජීවිතය ගත කරන්න. ඒ කාන්තයෙන්ම ඊට අනුරූප වූ ජීවිතය ගත කරනවා නම් යම්කිසි ගිහි කෙනෙක් එයා නිවන වෙතමයි යන්නේ. යම්කිසි පැවිදි කෙනෙක් නිවන වෙතමයි යන්නේ. එනිසා අපේ ජීවිතය හොඳ වෙන්නත් නරක වෙන්නත් හේතුව වෙන්නේ පින්වත්නි ආශ්‍රය කිරීම සහ ආශ්‍රය නොකිරීම කියන මෙන්න මේ හේතු සාධකයන් දෙක නිසා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරනවා පින්වත්නි ජේතවනාරාමේ වැඩ වාසය කරනවා ජේතවනාරාමේ වැඩ වාසය කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නය බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඒ ජේතවනාරාමේ වැඩ වාසය කරනවා. හවස් යාමේ බුදුරජාණන් වහන්සේ ධම් සභා මණ්ඩපයට එකතු වෙලා වැඩවසන ස්වාමින් වහන්සේලා ආමන්ත්‍රණය කළා. දේශනා කරනවා. මහණෙනි මම ඔබලාට සේවනය කළ යුතු ධර්ම, සේවනය නොකළ යුතු ධර්ම මොනවාද කියලා දේශනා කරනවා. ඒ හොඳින් අහලා ඒ හොඳින් ධර්මණය කරගන්න කියලා දේශනා කරනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවත්නි මම කාය සමාචාරය දෙපරද්දකින් දෙපරිද්දක් කොට දේශනා කරනවා. ඒ කාය සමාචාරය එහෙකට එකක් වෙනස්. ඒ කාය සමාචාර දෙකක් මම දේශනා කරන ඒ දෙක අනිකට විරුද්ධයි. ඒ වගේම මම වචී සමාචාරය මම දේශනා කරනවා ඒ වගේ මනෝ සමාචාරය දේශනා කරනවා. චිත්තෝපපාද සංඥා ප්‍රතිලාභය, දෘෂ්ටි ප්‍රතිලාභය, ආත්ම භාව ප්‍රතිලාභය කියන මෙන්න මේ කාරණා දෙපරෙද්දක් කොට මම දේශනා කරනවා. මහණෙනි මේ දෙපරෙද්දක් කොට මේ දේශනා කරන ධර්ම එකකට එකක් ප්‍රතිවිරුද්ධයි. දැන් ධර්මයේ ගත්තොත් නරක පැත්තක් දේශනා කරනවා හොඳ පැත්තක් දේශනා කරනවා. අනේ ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක අහන් ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ යම්කිසි දේශනාවක් කෙටියෙන් දේශනා කළාද කෙටියෙන් නමුත් දේශනා කරන ඒ දේශනාව විස්තරිත වශයෙන් අවබෝධ කරගන්නට හැකි මහා තේක්ෂණ ප්‍රඥාවකින් යුක්ත තුමන් වහන්සේ නමක්. උන්වහන්සේ අභිධර්මය ආදී භාග්‍යතුන් වහන්සේ දෙව්ලොවදී දේශනා කර ඒ දේශනාව කෙටියෙන් විස්තර කරාම සරියුත් මහරහතන් වහන්සේ ඒක විස්තර වශයෙන් අවබෝධ කරගන්නවා. ඒක විශේෂ හැකියාවක් පාරමී ඥාණයෙන් යුක්ත වූ තුමන් වහන්සේට පමණක් ලැබෙන්නා වූ නුවණක්. තින් ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රස්ථාන වූ ඒ භික්ෂුන් වහන්සේලා අතර සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරනවාද අන්නේ ධර්මය ඒ විදිහටම කෙටියෙන් දේශනා කරපු දේ ණය ක්‍රමයෙන් උන්වහන්සේට අවබෝධ කරගන්න පුළුවන්කම තිබුණා. සමහර අවස්ථාවන් වල බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට උන්වහන්සේට තිබුණා කොන්දේ අමාරුවක්. කොන්දේ අමාරුව තියෙනකොට ධර්ම දේශනා කරන අතරතුරදී සාරිපුත්ත මහරහතන් වහන්සේට කතා කරලා කියනවා සාරිපුත්ත මගේ කොන්ද ටිකක් දෙනවා මෙතෙන් පටන් මේ දේශනාවේ ඉදිරි ටික ඔබ කරගෙන යන්න. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේට ධම් සභා මණ්ඩපයේ බාර දීලා බුදුරජාණන් වහන්සේ ටිකක් විවේක ගන්න වඩිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ඒ දේශනාවේ ඉතිරි ටික උන්වහන්සේ දේශනා කරනවා. මේ විශේෂ වූ හැකියාවක් ගුණයක් සාරිපුත්ත මහරහතන් වහන්සේට පැවතුණා. බලන්න පින්වත්නි මොන තරම්නම් වටිනවද මොන තරම්නම් මේ ශාසනයේ වැඩගත් කමින් යුක්ත වුණ උතුමන් වහන්සේලාද අපේ ජීවිතවලට අපට අපේ කනට අපට ඇහෙන්න ලැබෙන්නේ මොතරම් වටින චරිතද අපි වහවහ ඒ චරිතවල ඇති ಗುಣ අපේ ජීවිතයට එකතු කරගෙන අපි අපේ නිවීම ඇති කර ගැනීමටයි උත්සාහවන්ත වෙන්නට ඕනේ. සරියුත් මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ යම්කිසි විදිහකින් දේශනා කරාද යමක් සේවනය කළ යුතුද යමක් සේවනය නොකළ යුතුද කියලා ස්වාමීනි ඒ වගේ මේ සේවනය කළ යුතු ඒ සේවනය නොකළ යුතු ඒ කාරණා දෙක කරුණු දෙකක් විදිහට දේශනා කරාද ස්වාමීනි ඒ මට මේ විදිහටයි වැටහුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය සමාචාරය දෙපරිදි කොට දේශනා කරමි. එන් එකකට එකක් වෙනස් කියලා. ස්වාමීනි කාය සමාචාරය ඇසුරු කළ යුතු කාය සමාචාරයක් තියෙනවා ඇසුරු නොකළ යුතු කාය සමාචාරයක් තියෙනවා ස්වාමීන් ඇසුරු නොකළ යුතු කාය සමාචාරය මොකක්ද යම් කෙසේ කාය සමාචාරයක් කියන කයේ යම් කෙසේ හැසිරීමක් නිසා අකුසල් වැඩෙනවද කුසල ප්‍රහාණය වෙනවද අන්න එබඳු කාය සමාචාරය යසු නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ කැටියෙන් දේශනා කළ ඒ දේශනාව මම විස්තරිත වශයෙන් අවබෝධ කරගත්තා යම් කිසි කාය සමාචාරයක් නිසා කුසල් වැඩෙනවද අකුසල ප්‍රහාණය වෙනවද අනේ එවැනි වූ කාය සමාචාරයක් සේවනය කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ ඒ විස්තරය මම අවබෝධ කරගත්තා. ස්වාමීනි කුමන සමාචාරයක් ඇසුරු කිරීමෙන් අසුක් අකුසල් රැස් වේද කුසල් ප්‍රහාණයටපත් වේද ස්වාමීනි යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් යුක්ත වෙනවා නම් ඒ වගේම අදත්තා දාණයෙන් යුක්ත වෙනවා නම් කාමයේ වර්ධවය හැසිරීමෙන් යුක්ත වෙනවා නම් අනේ බඳු පුද්ගලයෙකුට අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා ඉන්වත්නි මෙතෙන්දි විශේෂයෙන්ම සඳහන් කරනවා යම් කෙනෙක් ලේ තැවුණු අතින් ප්‍රාණඝාතය ප්‍රාණවදය යම් කෙනෙක් සිද්ධ කරනවාද ප්‍රාණඝාතය කියන්නේ සත්‍ය හිංසනය සත්‍යයන්ගේ ජීවිත තොර කිරීම යම්කී සත්වයෙකුගේ ජීවිතයක් යම් කෙනෙක් විනාශ කරන්න යම් කෙනෙක් නැති කරන්න උත්සාහවන්ත වෙනවා නම් යම් කෙනෙක් නැති කරනවා නම් ඒකට අනුබල දෙනවා නම් අනේ ඒක තමයි මෙතන ප්‍රාණඝාතය කියලා කියන්නේ. අන්නේ වෙනු ප්‍රාණඝාතයක් යම් කෙනෙක් කරනවා නම් යම් කෙනෙක් සොරකමක් කරනවා නම් සොරකම කියලා කිව්වහම තමන්ට අයිති නැති යමක් ගන්නවා නම් මෙතෙන්ද පින්වත්නි ඒ කාන්තේම මූලික වෙනවා හිත. මේ සෑම අකුසලයකදීම හිත මූලික වෙනවා. ප්‍රාණඝාතය කරනකොට වුණත් අපේ හිත තියෙන්නට ඕනි මම මේ ප්‍රාණඝාතය කරනවා කියලා. සොරකම කරනකොට වුණත් හිත මූලික වෙන්න ඕනි හොර හිත. මේ හිතේ මූලිකත්වයෙන් අනිත් ඒ ප්‍රතික්‍රියාවන් සිද්ධ කරලා ඒ අදාළ සොරකම හෝ ප්‍රාණඝාතය සිද්ධ වෙනවා නම් අනේ ඒක සොරකමක් මහා ප්‍රාණඝාතයක් බවට පත් වෙනවා. කර්මපතයක් බවට පත් වෙනවා. ඒ වගේම කාමයේ වර්ධව හැසිරීම. යම් කිසි කාන්තාවක් අම්මා රකිනවා නම්, පියා රකිනවා නම්, ඒ වගේම සහෝදරියක් රකිනවා නම්, ස්වාමියෙකුට අයිති කෙනෙක් නම්, ධර්මයෙන් යැපෙන කෙනෙක් නම්, ධර්මයෙන් දැකෙන කෙනෙක් නම් ඔය ආදී වශයෙන් තියෙන කුමන හෝ දෙයකට පුද්ගලයෙකුට යටත්ව යම්කිසි රැකවරණයක් යටට ඉන්න කෙනෙක් සමග යම් කෙනෙක් හැසිරෙනවා නම් වැරදි විදිහට ඒ වගේම පරපුරුෂයන් පරඹුවන් කරා යනවා නම් මෙන්න මේක තමයි කාම වර්ධව හැසිරීම කියලා කියන්නේ. මෙන්න මේ ධර්මයන් ඇසුරු කිරීම හේතු කොටගෙන අන්න ඒ චිත්ත සංතානයන් වල දෝෂිත භාවය හේතු කොටගෙන මේ වැරදි වල යම් කෙනෙක් නියැලෙනවා නම් ක්‍රියාත්මක භාවයකටපත් වෙනවා නම් අන්න ඒ කෙනාගේ කුසලය පිරිහිනවා අකුසලයේ වැඩෙනවා. පින්වත්නි ප්‍රාණඝාතය කරන කෙනෙකුට කුසලයේ කවදාකවත් නැති වෙන්නේ නැහැනේ. සොරකම් කරන කෙනෙකුට කවදාකවත්ම කුසලයේ වර්ධනය වීමක් වෙන්නේ අකුසලයේමනේ වර්ධනය වෙන්නේ. මේ දේදා විතක්ක සූත්‍රාදී මේ තැන්වල පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් අකුසලය ඇසුරු කරනවා නම් නැවත නැවත අකුසලය ඇති කරගෙන අකුසල සිතිවිලි ඇති කරගන්නව නම් ඇසුරු කරනවා නම් ඒ කෙනාගේ ජීවිතයෙන් වෙන්නේ මකුසල් කියනවා. ඉන්වත් සමහර වැරදි මුලින්ම කරනකොට ලොකු බයක් ඇති වෙනවා. මේක සාමාන්‍ය ස්වභාවයක්. සමහර වෙලාවට පුංචි කාලයේදී මధుරෙක් වුණත් මරන්න ලොකු බයක් ඇති වෙන්න ඇති සමහර වෙලාවට සමහර අයට. ඒ වගේම සොරකමක් කරන්න පුරුදු වුණ කෙනෙක් පුංචි හෝ සොරකමක් කරන්න ඒ පළවෙනි සොරකම කරනකොට බයයි. ඒ වගේම තමයි කාමරතව හැසිරීමත්. යම් කෙනෙක් ඒ වැරද්දට මුලින්ම පෙළඹෙනකොට ලොකු බයක් ඇති වෙනවා. ලැජ්ජාවක් ඇති වෙනවා. හැබැයි එයා ඒකේ නැවත නැවත නිරත වෙන්න නිරත වෙන්න ඒකම ආයි ආයි කරන්න කරන්න එයාගේ ලැජ්ජාව නැති වෙලා යනවා. එයාගේ බය දුරු වෙලා යනවා. අන්තිමේදී එයා ඒ වැරදි ලෝකේ ඉස්සරහා කරන්නත් යනක ගානක්ම නැතිකොට සලකනවා. අපට සමහර වෙලාවට මේ සමාජය තුළ වෙන දේවල් දිහා බැලුවහම අපේ චිත්ත සංතානවලට ඒව මහා පුදුම දේවල්. නම් මිනිස්සේ ඝාතනය කළා කිව්වහම චත්තකින් එහෙම නැත්නම් කඩුවකින් 37 පොලක් කපලා ඝාතනය කළා කිව්වහම මහපාරේ වෙඩි තියලා මැරුවා කිව්වහම ඒ වගේම ලැජ්ජාවක් නැතුව සොරකම් කරනවා කිව්වහම ලැජ්ජාවක් නැතුව කාන්තාවන් පුරුෂයන් හැසිරෙනවා කියලා කිව්වහම ඒව අපිට මහ නුහුරු දේවල්. අපිට ඒව හිතෙන්නේ අහස පොළොව නුහුරනා දේවල් විදිහට. ඇයි? අපිට ඒ දේවල් පිළිබඳව ලැජ්ජාවක් බයක් ඇතුළාන්තයෙන්ම හටගෙන තියෙනවා. ඇයි අපි මේ පැත්ත ආශ්‍රය නොකරන හින්දා? නමුත් වැරදි කරන කෙනා පින්වත්නි ඒක දිහා බලන්නේ ඒක සෙල්ලමකට අරගෙන. කෙච්චර ගාණක් නැහැ. එයාට ඒක එච්චර දෙයක් නෙවෙයි. ඇයි එයා වැඩි හරියක්ම අකුසලය ආශ්‍රය කරලා ඉන්න හින්දා. එනිසා මේ අකුසලයේ පින්වත් යම් කෙනෙක් නැවත නැවත ආශ්‍රය කරනවා නම් ඒ කෙනාගේ කුසලය පිරිහිලා යනවා. හොඳට කල්පනා කරලා බලන්න. යම්කිසි කාලයක් අපේ මොකක් හරි වැරද්දකට පෙළඹලා හිටියොත් අපි දන්නේම නැතුව අපේ හොඳ නැති වෙලා යනවා. අපි දන්නේම නැතුව අපේ කෝරකම් නරකකම් අපේ ජීවිතවලට එකතු වෙනවා. තමන් දන්නේම නැතුව තමන් ලොකු වැරදිකාරයෙක් බවට පත් වෙලා. ඉතින් මෙන්න මේ ස්වභාවය බුදුහාමුදුරුවෝගේ දේශනාව පිළිබඳව සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා. යම් කෙනෙක් තානගත අදත්තාදාන කාමිත්‍යාචාර සිද්ධ කරනවද ආන්න ඒ කෙනාගේ ජීවිතය මොකද වෙන්නේ ඒ කෙනාගේ ජීවිතයේ කුසල් දුරු වෙනවා අකුසල වැඩෙනවා. ස්වාමීනි මෙන්න මේ ධර්මයන් සේවනය නොකළ යුතුයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අදහස් කළේ කියලා සවියුත් හාමුදුරු උත්තර දෙනවා. ඊළඟට යම් කාය සමාචාරයක් ඇසුරු කරනවද ඒකෙන් කුසල් වැඩෙනවද අකුසල් දුරු වෙනවද අනේ ඒ අදහසින් මොන වගේ කාය සමාචාරයක් සුළු කිරීමෙන් එසේ වෙනවාද කියලා දේශනා කරනවා. කානගතයෙන් වැළකීම ඒ වගේම සොරකමින් වැළකීම කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීම අන මෙන්න මේ දේවල් හේතු කොටගෙන මොකද වෙන්නේ අකුසල් දුරු වෙනවා කුසල් වර්ධනය වෙනවා දැන් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන එක පින්වත්නි අපට ඒ වැරද්ද විතරක් කළ නිකන් ඉන්න බෑ. වැරද්දට ප්‍රතිවිරුද්ධ වූ කුසල ධර්මයක් වැඩිීමේ ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම ඉතින් සත්තු මරන්නේ මම හොරකම් කරන්නේ මම කාමයේ වරදව හැසිරෙන්නේ ඒකත් ලොකු ජයග්‍රහණයක් ඒක නත්තම් සතුට වෙන්න ඕනේ සන්තෝෂ වෙන්න ඕනේ හැබැයි පින්වත්නි බුදුදහම කියන්නේ එතනින් නතර වීමම නෙවෙයි. බුදුදහම කියන්නේ වැඩි යොත්කක්. යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් ඒක බොහෝම හොඳයි. ඒක පළවෙනි පියවර. ඒකට කියනවා නිහිත දණ්ඩෝ නිහිත සත්ත්වෝ. ප්‍රාණඝාතයෙන් වළකීම මුලින්ම කරන්න ඕනේ. හැබැයි ඒ ශික්ෂාපදේ පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙන්න නම් ලජ්ජි දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. ඒ කෝට දන්ත සූත්‍රාදී විස්තර කරන මේ සූත්‍රයේ තුලත් ඒ පිළිබඳව විස්තර කරනවා. මොකද්ද මේ ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා කියන්නේ? ලජ්ජි ඒක ගුණයක් පින්වත්නි. ඇත්තටම කාලයක් ජීවිතයට ගුණධර්මයන් එකතු කරගන්න කෙනෙක් නම් අවංකවම Tamanට සතෙක් මරන්න ලොකු ලැජ්ජාවක් යනවනේ. මදුරුවෙක් වුණත් මරන්න. මැස්සෙක් වුණත් මරන්න හිරිහැර කරන්න කොහොමටවත් හිතෙන්නේ ඒක ලැජ්ජාවක් විදිහට සලකනවා. ඒක නුසුදුසුක් විදිහට සලකනවා. ඒ කෙරෙහි බයක් ඇති වෙනවා. අන්නේ බය පින්වත්නි තාම වටිනවා. මේක ගුණයක්. ඊළඟට එතනින් නවතින්නේ නැහැ. දයාපන්නෝ සත්‍යයන්ට දයාව අනුකම්පාව අපේ අතුලාන්තය තුළ පවතින්න ඕනේ. පුංචි උදාහරණයක් කියන්නම් මේ මොකක්ද එතන විස්තර කරන්න කියලා තේරුම් ගන්න. සමහර අය කිසිම සතෙකුට හිංසාවක් වේදාවක් කරන්නේ අපි ගමුකෝ සුනකේ කියලා. සුනකේකට ගල් කැටයකින්වත් පහරක් ගහන්නේ නැහැ. හැබැයි එවැනි සත්වෙක් කන්න නැතුව පාරේ වැටිලා මැරිලා ගියත් කන ටිකක් දෙන්න වතුර ටිකක් දෙන්න හිතෙන්නේ නැහැ. අන සමහර අය ගව අනුකම්පාව නැහැ. හැබැයි සත්‍යයකට හිංසාවක් කරන්නේ නැහැ අනුකම්පාවක් නිසාම තමයි හිංසාවක් කරන්නේ නැත්තේ. හැබැයි ඊට වඩා එහා ගිය ධර්මයක් තමයි පින්වත්නි. යම් කිසි කෙනෙක් දිහා දැක්කහම අපට අනුකම්පා සහගත සිතිවිලි ඇති වෙන්න ඕනේ. මිනිස්සෙක් වුණත් එහෙමයි. මිනිස්සු දිහා වුණත් බලනකොට අපට අනුකම්පාවක් සහිත අතුලාන්තයකින් අපිට බලන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. මధుරයේ මැසෙක් දිහා බලනකොට වුණා රෝසෙක් සොනෙකෙක් දිහා බලනකොට වුණා ව්‍යාග්‍රේක් සිංහෙක් දිහා බලනකොට වුණා ඒ සත්‍යයන් කෙරෙහි අපිට පින්වත්නි අතුලාන්තයෙන්ම අනුකම්පාවක් එන්න ඕනේ. මේ හැම එකක්ම පින්වත්නි පියවරෙන් පියවර අපි ඉදිරියට අරගෙන යනවා. එක පියවරක් නැත්තම් අනිත් පියවරකට කොහොමවත් යන්න බෑ. දැන් padi පෙරක් ගත්තොත් මුල් padi ටිකක් නැත්තම් ඊළඟ padi ටිකක් බැඳෙන්නේ නැහැ පින්වත්නි. ඒ වගේ ප්‍රාණඝාතයෙන් යම් කිසි කෙනෙක් වැළකීලා ඒ තුල ඇති ඉහළම ಗುಣධර්මයට පත් වෙන්නට කැමති වෙනවා නම් ඒක නම් මුලින්ම කරන්න ඕනේ සත්ත්ව හිංසනයට හේතු වෙන ඒ දඬුමුගුරු ආදිය බැහැර කරලා එයා මුලින්ම අකුසලයෙන් වළකින්න ඕනේ. ඊට පස්සේ ඒ අකුසලයට ලැජ්ජාව ඇති කරගන්න ඕනේ. ලැජ්ජාව තිබ්බොත් තමයි අනුකම්පාව ඇති වෙන්නේ. අනුකම්පාව තිබ්බොත් තමයි පින්වත්නි ඒ කෙනාට සබ්බ පාන භූත හිතානුකම්පේ සියලුම ප්‍රාණී සත්වයන් කෙරෙහි හිතානුකම්පේ අනුකම්පාවෙන් වාසය කරන්න පුළුවන් මෙතන කියන්නේ මුළු ලෝකයේම කෙරෙහි එක සිතක් ඇති කරගන්නවා ඒ හිත තමයි මෛත්‍රී හිත ලෝකෙම ඉන්න සත්‍යයන් අරමුණු කරලා සියලුම සත්වෝ සූපත් වේවා කියලා අර දරුවෙක් දිහා බලන එක එකම දරුවෙක් ඒක විශේෂ කරලා තියෙනවා. දරුවන් කිහිප දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නෙවෙයි. එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඒ දරුවා රකින්නේ කොහොමද? ඇස් දෙකටත් වඩා රකිනවා. ඇස් දෙකටත් වඩා ඒ තමන්ගේ දරුවාට පුදුමාකාර විදිහේ හැඟීමෙන් කටයුතු කරනවා. ආන්නේ වගේ හැඟීමක් මේ මුළු ලෝක සත්වයා කෙරෙහිම අපිට පවතින්න ඕන. ඒ தත්තරපත් වෙන්න නම් අන්න අර කියන සම්පූර්ණ කලයුතු ධර්මයන් අපි සම්පූර්ණ කරන්න ඕන. හලයුතු ධර්මයන් හලන්න ඕනේ. වැඩි යුතු ධර්මයන් වඩන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපට පින්වත්නි. ඔන්න ඔය කියන ප්‍රාණඝාත ශික්ෂා පදයෙන් සම්පූර්ණයෙන්ම මිදුණු කෙනෙක් සහ ඒ හරියටම රැකපු කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සොරකමත් ඒකටත් මෛත්‍රියමයි මූලික වෙන්නේ. යම් කෙනෙක්ගේ සොරකමින් වළකිනා වගේම අනුන්ගේ දේ ආරක්ෂා කරන්නත් පෙළඹෙනවා නම් හැම වෙලාවෙම තියෙන්න ඕනේ. තමන්ගේ දෙයක් නොවුණා තමන්ට ලැබෙල තියෙන අයිතිවාසිකමක් වුණා. රජයේ සේවය කරන හෝ රාජ්‍ය තන්ත්‍රය තුල යම්කිසි බලයක් ඇතිව සුදුසු තත්යකට පත්වන පුද්ගලයෙක් නම් ඒ ඇසුරු කරන හැම වෙලාවෙම Tamanට සිහියට එන්න ඕනේ මම මේ ඇසුරු කරන්නේ අනුන්ගේ දේවල්. රටවැසියාගේ දේවල්. මේ දේවල් මම ඇසුරු කිරීමේදී ඒ වාට සරිලන විදිහට මගේ කැපකිරීම මම කරනවාද? එහෙම නැත්නම් ඒක හොරකමක් බවට උනත් පත් වෙන්න පුළුවන් පින්වත්. Taman භුක්ති විඳින ඒ දේ අයිතිවාසිකමක් විදිහට භුක්ති විඳලා දැන් රජයේ සේවය කරන කෙනෙක් වුණත් එහෙමයි. විශේෂයෙන්ම අපි එවතන්නේ පෞද්ගලික ආයතනයක වුණත් එහෙමම තමයි. මේ හැම තැනටම මේක විහිදී යනවා. ඒක තැනකට ලඝු කරලා අපිට කතා කරන්න බෑ. ඒ හැම තැනදීම අපිට තියෙන්න ඕනි පින්වත්නි. මම මේ ඇසුරු කිරීම මම මේ පරිහරණය කිරීම කරන්නේ සාධාරණවද මේ අයිතිවාසිකමක් විදිහට අරගෙනද මේක මම ගන්න දෙයට හරියටම යුතුයකමක් ඉටු කරමින්ද මම මේ පරිහරණය කරන්නේ කියන හැඟීම අපිට තියෙන්න ඕන. හොරකමේදී මූලික වෙනවා පින්වත්නි හොරහිත ඒක පුංචිම හෝ දෙයක් කෙරෙහි අපට භුක්ති විඳින්න හෝ සොරකම් කරගන්න හිතුනොත් ඒට අනුව අපි ක්‍රියාත්මක වුණොත් අන්න එතන අපට තියෙනවා සොරකම නැමැති අකුසලය වෙනවා. එහෙනම් අපිට හැම වෙලාවෙම හැම දෙයක් කෙරෙහිම අපිට තියෙන්න ඕනේ මෛත්‍රියක් තියෙන්න ඕනේ. මම අනුන්ගේ දේ හොරකම් කරන්නේ වගේම අනුන්ගේ දේ මං ආරක්ෂා කරනවා කියලා. සමහර වෙලාවට දැන් බලන්න තමන්ගේ දේවල් තමන් පරිහරණය කරනකොට හරි ආදරෙන් ගෞරවයෙන් කැඩෙන්නේ බිඳෙන්නේ නැතුව හරි අර පරිස්සමෙන් බොහෝ අය පරිහරණය කරනවා. නමුත් රජයකට අයිති දෙයක් පොදු වූ දෙයක් භාවිතා කරනකොට ඒ සැලකිල්ල දක්වනවාද? උදාහරණයක් ගත්තොත් එහෙම අය අපිට බස් වෝල්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම පොදු ප්‍රවාහන ඒ රතයක් ගන්න පුළුවන්. මේ හැම තැනදීම තමන් මේ භාවිතා කරනකොට ඒ දේවල් කෙරේ අර පරිස්සමක් නැතනම් ඒ දේවල් ආයතුල ස්වභාවිතා කරනවා නම් ඒ වෑනුත් පින්වත් යකුසල්ම තමයි රැස් වෙන්නේ. මේ හැම තැනදීම පින්වත්නි තමන්ගේ දේ වගේම හැඟීමක් අනුන්ගේ දේ පිළිබඳවත් තියෙන්න ඕනේ. එහෙම අය තමයි මේ ලෝකේ වටින අය වෙන්නේ. එහෙම අය හිටියොත් තමයි ලෝකේ ලස්සන වෙන්නේ. එහෙම අයට පමණමයි මේ නිවන පවා අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. පුංචි පුංචි කාරණා අපේ ජීවිතය අපි හදාගේ ජීවිතයෙන් හදාගත්තේ නැත්නම් මහා ලොකු කාරණා කොච්චර දැනගෙන කතා කරත් පින්වත්නි ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ. ඇයි? Tamange පදනම හරියට හදාගත්තේ නැති හින්දා. කාමයේ වර්ධව හැසිරීමක් එහෙමමයි පින්වත්නි. යම් කිසි පුරුෂයෙකුට කාන්තාවක් දිහා දකිනකොට ලොකු අනුකම්පාවක් එන්න ඕනේ. Tamante හිතනවා නම් ඇය පොළඹවා ගන්නට දෙලව ඇතිවන්නා වූ විපාක ගැන මෙනෙහි කරන්න ඕනේ. ඒ කාන්තාවට ලැබෙන හිංසනයේ පිළිබඳව මෙනෙහි කරන්න ඕනේ. එතනින් තමාට ලැබෙන හිංසනයේ පිළිබඳව මෙනෙහි කරන්න ඕනේ. ඒ දෙදෙනාගේ මේ ජීවිතවලට ඇතිවෙන අයහපත ගැන මෙනෙහි කරලා ඒ කාන්තාව කෙරෙහි ලොකු අනුකම්පාවක් ඇති වෙන්න ඕනේ. අන් අය වැරදියට හැසිරෙනවා නම් ඒ දැන් වළක්වන්නට උත්සාහවන්ත වෙන්න උනා. අන්න එවැනි ජීවිත තමයි පින්වත්නි අනිවාර්යයෙන්ම සංසාරයෙන් නිදහස්න වැඩපිළිවෙල සාක්ෂාත් කරගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දේශනාව විස්තර වශයෙන් දේශනා කරන ස්වාමීන් වහන්සේ දේශනා කළ වචනයෙන් සිද්ධ වෙන සේවනයේ කළ යුතු සේවනයේ නොකළ යුතු ධර්ම මොනවාද? ස්වාමීන් යම් කෙනෙක් වචනයෙන් අකුසල් ඇති වෙනවා නම් කුසල් දුරු වෙනවා නම් ඒ ඒ වචන සමාචාරය සේවනයේ නොකළ යුතුයි යම් කිසි විදිහකින් වචනයෙන් කුසල් ඇති වෙනවද අකුසල් පෙරහෙනවද අන්න එවැනි වූ වාචී සමාචාරය ඇසුරු කළ යුතුයි මොන ධර්මයේ ඇසුරු කළද්ද අකුසල වැඩෙන්නේ ස්වාමීනි යම් කෙනෙක් බොරු කීම, කේලාම් කීම, පරුස් වචන කීම, හිස් වචන කීම යම් කෙනෙක් කරනවා නම් අන්න ඒ කෙනා අනිවාර්යයෙන්ම අකුසල් වර්ධනය කරගන්නවා කුසල් ඒ කෙනාගෙන් පිරිනව යම් කෙනෙක් ඒ බොරු කීම අත්හැරලා ඇත්තම ප්‍රකාශ කරනවා නම් ඉන්වත් මේ ලස්සන වචනයක් තියෙනවා සත්‍යෙම්ම සත්‍ය ගලපනවා සමහර අය බොරුවෙන් සත්‍යයක් ගලපන්න යනවා කවදාකවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ සත්‍යෙන් සත්‍ය ගැලපීම ඒ වගේම අන් අයව බිඳෙන්නේ නැති අන් අය එකතු වෙන අන් අය සමග කරවන වචනම භාවිතා කරන්න ඕනේ යම් කෙනෙක් බිඳවල යම් කෙනෙක් සතුට වෙනවා නම් ඒ කෙනාට සංසාරේ වෙන්නේම දුක්ඛිත වූ විඳවීම් වලින් ප්‍රියංගෙන් වෙන්වීමෙන්මයි එයාට ජීවත් වෙන්න වෙන්නේ. සමහර වෙලාවට පින්වතුනි ඔබේ ජීවිතය තුලත් ඇති තමන්ම නොහිතන වෙලාවන් වල තමන්ගේ වටින අය තමන්ව දාලා යනවා. පින්වත් ඒ වගේ වෙලාවට අපිට නිකමටවත් හිතෙනවද බලන්න මේක මං අතීතයේ කරපු කර්මයක විපාකයක් වෙන්න ඇති කියලා. බොහෝ සෙයින් පින්වත්නි. ඒ වගේ Tamanටවත් හිතාගන්න බෑ Tamanගේ ළඟින් සමහර අය නොඑක් පුද්ගලයන් නිසා වෙන් වෙලා ඈත් වෙලා යනවා. ඒවත් අතීතයේ තමන් කරගත්ත දේවල් නිසා වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ජීවිතයන් වලදී හරි ප්‍රවේශම් වෙන්න ඕනේ. අනිත් එක තමයි කේලම් කියන්නේ නෑ වගේම පින්වත්නි කියලා අහන්නට වෙන්නත් අපිට හොඳ මනසිකාරයක් තියෙන්න ඕනේ. කේලම් කීමට වඩා කේලම් ඇහිම එක් පැත්තකින් ගත්තාම ඊට වඩා බරපතල තත්ත්වයක්. මොකද සමහර වෙලාවට අර බිඳවීමේ අරමුණින් ක්‍රියා කරන පුද්ගලයන්ගේ ඒ අභිමතාර්ථය ඉටු කර දෙන්නට අපි උපකාරයක් ලබා දෙනවා. අනිත් එක හොඳ සත්පුරුෂයන් අපි බැහැර කරනවා. පාපතරයන් අපි ඇසුරට ගොදුරු වෙනවා. එනිසා කේලම් නොකියන එක විතරක් නෙවෙයි. කේලම් අහන්නට වෙන්නත් අපිට තියෙන්න ඕනේ පින්වත්නි. නුවණක් සහ අපේ ජීවිතය පිළිබඳ වගකීමක්. ඊළඟට හිස් වචන එලවටත් නැති මෙලවටත් නැති වචන කතා කිරීම පළක් නැති බව තේරුම් අරගෙන වැදගත් වූ දෙයක් කතා කරන්න. කෙනෙක්ගේ වැරද්දක් වුණත් කතා කරනකොට අපිට තියෙන්න ඕනේ ඒකේ වටිනාකමක්. වැරද්දක් වුණත් කතා කරනකොට ඒ වැරද්ද ගැන කතා කරන්නේ අරමුණ මොකක්ද? ඒක නා විවේචනය කරන්නද? ඒක නා පහත් කළා කතා කරන්නද? අනේ එහෙම දෙයක් වෙනවා නම් පින්වත් ඒකේ වැරද්දා ඒකේ වැරදි වචනයක්. යම් කෙනෙක්ගේ වැරද්දක් කතා කරන්නේ ඒ කෙනාව හදන්න නම් ඒ කෙනාට යහපතක් කරන්න නම් අනේ ඒ වෙන්නේ ඌ තත්වයකට අපිපත් වීම සිද්ධ කරගන්නට ඕනේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර කරමින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන ස්වාමීනි අන්න යම් කෙනෙක් කැලෙමින් වැළකීලා අර්ථ සම්පන්න වචනම කතා කරනවා නම් ඒ වගේම සත්‍යෙන් සත්‍ය ගලපනවා නම් ඒ වගේම මෘදු වූ වචනෙන් යම් කෙනෙක් කාය වචේ සමාචාරයේ හසුරවනවා නම් අනේ කෙනාගේ අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙනවා මේක සේවනය කළ යුතුයි මේ ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි ඊළඟට මනෝ සමාචාරය යම් කිසි කෙනෙක් අවිද්‍යාවෙන් යුක්ත වෙනවා නම් ඒ වගේම ව්‍යාපාදයෙන් යුක්ත වෙනවා නම් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනවා නම් අනේ එය ඇසුරු කිරීම නිසා ඒක හේතු කොටගෙන ඒ කෙනා අකුසල රැස් කරගන්නවා කුසල් දුරු වෙනවා එහෙනම් ඒක ඇසුරු නොකළ යුත්තක් යම් කිසි කෙනෙක් අවිද්‍යාවෙන් වැළකීලා මෛත්‍රියෙන් යුක්ත වෙලා සම්මා දිට්ඨියෙන් යුක්තව වාසය කරනවා නම් අන්නේ කෙනාගේ ජීවිතයට කුසල් ඇති වෙනවා අකුසලයන් බැහැර වෙනවා මේ සේවනයේ කළ යුතුයි කියලා දේශනා කරනවා ඊළඟට චිත්තුප්පාදයක් ඒ විදිහටම දේශනා කරනවා ඒ චිත්තුප්පාදය කියලා කියන්නේ සිතට යනුමුණු වීම පිළිබඳව ඒ අවිද්‍යාව ව්‍යාපාද විහිංසා කියන මෙන්න මේ ධර්මයන් නිසා අකුසල් වැඩෙනවා කුසල් දිරු වෙනවා ඊට ප්‍රතිවිරුද්ධ වුණු යබිද්දාවෙන් වැළකීම අව්‍යාපාද වීම මෛත්‍රී සහගත වීම අවිහිංසා සිතවිලි ඇති කර ගැනීමෙන් කුසල් වර්ධනය වෙනවා අකුසලයේ දුරු වෙනවා ඒක සේවනය කළ යුතුයි අකුසල වර්ධනය වෙන ඒ සේවනයෙන් ඒ චිත්තුප්පාදයෙන් බැහැර විය යුතුයි ඒ වගේම සංඥා ප්‍රතිලාභය ආකාර දෙකකට දේශනා කළා බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ විග්‍රහ කරනවා යම් කිසි විදිහකින් අවිද්‍යාව ව්‍යාපාද විහිංසා මෙන්න මේ ධර්මයන් වලින් මේ මෙන්න මේ සංඥාවන්ගේ යම් කෙනෙක් යුක්ත නම් ඒ කෙනේ කුසල් පිරිනව අකුසල් වැඩෙනවා එය ඇසුරු නොකළ යුතුයි ඒ වගේම අනබෙද්‍යාව අව්‍යාපාදය ඒ වගේම අවිහිංසාව යම් කෙනෙක්ගේ ජීවිතය තුළ ඒ සංඥාවෙන් ඒ සංඥාවන්ගෙන් යුතුව වාසය කරනවා නම් අන්න ඒ කෙනාගේ කුසල වැඩෙනවා කුසල දුරු වෙනවා ඒ ඒ සංඥාව අසුරු කළ යුතුයි ඒ වගේම දෘෂ්ටි ප්‍රතිලාභයත් එහෙමමයි ඔය පින්වතුන් දන්නවනේ දස්ස වස්තුක මිත්‍යා දෘෂ්ටිය නත්ති දින්නම් නත්ති ඉත්තං ඔය විදිහ දේශනා කරන්නේ දුන් දේ විපාක නැත. ඒ වගේම යාගයන් වල විපාකයක් නැත. යාගයන් කියන යම් කිසි පුද පූජාවන් විපාකයක් නැත. පල්ලව ගියායට මෙලොව විපාකයක් නැත. මෙලොව ඉන්න අයට පල්ලව ඉපදීමක් විපාකයක් නැත. ඒ වගේම මවක් සහ පියෙකුට උපස්ථාන කිරීමේ විපාක නැත. එප නැවත මරණයටපත් වලා උපදින සත්වයක් නැත. ඒ වගේම මෙලව පරලොව අවබෝධ කරගෙන මේ සසරෙන් නිදහස් වෙන මාර්ගයේ දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නේද කියන මේ වගේ අර මිත්‍යා දෘෂ්ටිකෝ යම් කෙනෙක්ගේ ඒ දෘෂ්ටිය පවතිනවා නම් ඒක අකුසල් වෙන්නේ කුසල් ඇති වෙන්නේ නැහැ කුසලයේ පිරිහෙනවා අකුසල් වැඩෙනවා මේට ප්‍රතිවිරුද්ධ වුණ සම්මාදිට්ඨිය යම් කෙනෙක්ගේ ජීවිතවල තියෙනවා නම් අනේකනාගේ ජීවිත වල කුසල් වැඩෙනවා අකුසල් දුරු වෙනවා එහෙනම් සම්මාදිට්ඨිය මේ දෘෂ්ටි ප්‍රතිලාභය අපි අසුරු කළ යුත්තේ කුසල් වැඩෙන පැත්ත. ඒ වගේම ආත්ම භාව ප්‍රතිලාභයේ යම්කිසි භාවයක් තියෙනවා නම් ඒ භවයේ දුකක් නම් දුක් රැස් වෙනවා නම් අකුසල් නම් ඒකෙන් සිද්ධ වෙන්නේ. අනේ එවැනි වූ ආත්ම භාවය ඇසුරු නොකළ යුතුයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපේම ජීවිතයේ අපි අකුසල් කරමින් නම් ජීවිතය ගත කරන්නේ. අන්න ඒ ආත්ම භාවයෙන් අපි තුරන් වෙන්න ඕනේ. කියන්නේ අපේ ජීවිතය වෙනස් කරගන්න ඕනේ. අපේ කුසල් වැඩෙන විදිහට අපේ ජීවිතය වර්ධනය කරගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි පින්වත් ඉතින් එහාට ගියාම ওই പ്രേත ලෝක විශේෂයෙන්ම තිරිසන් ලෝක වගේ ආත්ම භාව ගත්තාම ඒගොල්ලෝ වැඩිපුරම කරන්නේ අකුසලද එවැනි ආත්ම භාව. වැඩින් අකුසල දැස්සනේ කුසල් ඒවෙන් දුරු වෙනවා. මෙතෙන්දී තව විග්‍රහ කරලා තියෙනවා ආත්ම භාවය නිමා නොකිරීම නිසා කුසල් දුරු වෙනවා අකුසල් වැඩෙනවා ආත්ම භාවය නිමා කිරීම කියන්නේ කෙලස් දුරු කිරීම නිසා අකුසල් වැඩෙන්නේ නැහැ කුසලයේ මත ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා ඒ වෙනින් ආත්ම භාවය අසුරු කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව විස්තර වශයෙන් අවබෝධ කරගත සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ කාරණා එහෙම දේශනා කරාම බුදුරජාණන් වහන්සේ සාදුකාර දීලා කියනවා සාරිපුත්ත ඒක එහෙම්මමයි මම දේශනා කළත් ඔය ටිකම තමයි දේශනා කරන්නේ මගේ දේශනාවත් මගේ අරමුණත් මේ කෙටියෙන් දේශනා කරපු විස්තරවල වැඩි විස්තර ওই ටිකමයි කියලා බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාරිපුත්‍රය එතනින් එහාට ගිහිල්ලා මම කෙටියෙන් දේශනා කර ධර්මයේ තා විස්තරිත වශයෙන් මම දේශනා කරනවා. ඒ චක්කු විඥානය, සෝත විඥානය, ගාහන විඥානය, ජීවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. මෙන්න මේ තුන් මේ හයත් අසුරු කළ යුතු බවත්, අසුරු නොකළ යුතු, සේවනය නොකළ යුතු ප්‍රතිකඩක්, ඒ වගේ මේ ඒ අසුරු කළ යුතු අසුරු නොකළ යුතු ඒ චක්කු විඥාණය ආකාර දෙකක් බවට පත් වෙනවා කියලා දේශනා කරනවා. එයත් හරියත් මහරහතන් වහන්සේ විස්තර කරනවා. ස්වාමීන් වහන්සේ විදිහකින් ඇසින් දැන ගැනීමක් වෙනවද? ඒ විඥාණයෙන් දැන ගැනීමක් වෙනවද? ඒක හේතු කරගෙන පවු රැස් වෙනවා නම් අනේ ඒ එය ආශ්‍රය නොකළ යුතුයි. ඒ වගේම ඒ ඇසින් දැකීම හේතු කොටගෙන හටගන්නා වූ විඥානයේ චක්කු විඥානය නිසා කුසලයක් රැස් වෙනවා නම් ඒ සේවනය කළ යුතුයි ওই විදිහට ඇස කන නාසය දිව ශරීරය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මෙන්න මේවා හේතු කොටගෙන හටගන්න චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන මෙන්න මේ විඥානයන් ඇසුරු කිරීමෙන් අකුසල් ඇති වෙනවා නම් එය ආශය නොකළ යුතු බවක් කුසල් වැඩෙනවා නම් එය ආශ්‍රය කළ යුතු බවත් බුදුරජාණන් වහන්සේගේ දේශනා විස්තර කරමින් දේශනා කරනවා. එයත් බුදුරජාණන් වහන්සේ ඒ විදිහටම අනුමත කරමින් ඊළඟට දේශනා කරන සාරිපුත් මම තව දෙයක් ඇසුරු කළ යුතු දෙයක් සහ ඇසුරු නොකළ යුතු දෙයක් විදිහට දේශනා කරනවා. ඒ ඇසුරු කිරීම ඇසුරු නොකිරීම එකකට එකක් වෙනස් වෙනවා. ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමිනේ එයත් මම අවබෝධ කරගත්තා බුදුරජාණන් වහන්සේ දේශනා කරන චීවරය ඒ වගේම පින්ඩපාත සේනාසන ග්‍රාම නියංගම් නගර ඒ වගේම ජනපද පුද්ගල මේ දේවල් ඇසුරු කළ යුතු සහ ඇසුරු නොකළ යුතු දෙපිරිසක් ඉන්නවා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන ස්වාමීන් යම් කිසි කෙනෙක් චීවර ඇසුරු කරනවා නම් ඒ චීවර ඇසුරු කිරීම නිසා අකුසල් දුරු වෙලා අකුසල් වැඩින කුසල් දුරු වෙනවා නම් ඒ ඇසුරු නොකළ යුතුයි. යම් කෙනෙක් චීවර ඇසුරු කිරීම නිසා අකුසලය බැහැර වෙලා කුසලයේ වර්ධනය වෙනවා නම් අනේ එවැනි වූ සේවනය කළ යුතුයි. ඒ වගේම තමයි චීවර, සේනාසන, පින්දපාත, ඒ වගේම ගම්, නියම් ගම් නගර, ජනපද පුද්ගලයන් මේ හැම එකක්ම ඇසුරු කරනකොට අකුසල් වැඩෙනවා නම් එකක්වත් ඇසුරු නොකළ යුතුයි. මේ දේවල් ඇසුරු කිරීමෙන් කුසල් වැඩෙනවා නම් ඒ ඇසුරු කළ යුතුයි. මේ දේවල් ඇසුරු කිරීමේදී කුසල් ඇති වෙන විදිහටත් අකුසල් දුරු වෙන විදිහටත් මේ හැම එකක්ම ඇසුරු කළ යුතුයි කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ භාගතුන් වහන්සේ අරමුණු කරලා ඒ කෙටියෙන් දේශනා කර ධර්මපරයය විස්තර වශයෙන් දේශනා කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට ප්‍රශංසා කරලා සාදු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්‍රය මෙන්න මේ සේවනය කළ යුතු සේවනය නොකළ යුතු ධර්මයන් හරියට අහලා දැනගෙන යම්කිසි ශාස්ත්‍රීය එවගේම යම්කිසි බ්‍රාහ්මණයෙක් යම්කිසි ශුද්ධයෙක් ඕනෑම කෙනෙක් ඒ විදිහට කටයුතු කරනවා නම් අන්න ඒ කෙනා මේ කාරණාවල අර්ථ දැනගන්නවා නම් දන්නවා නම් ඒ කෙනාට දීර්ඝ රාත්‍රියේ යහපත පිණිස හිතසුව පිණිස ඒ දේවල් පවතිනවා. ඒ වගේම මේ ඕනෑම කෙනෙක් මේ ධර්මයන් හඳුනාගෙන ජීවිතය ගත කරනවා නම් එයාට මාරේ බැම්මෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා මේ සේවිතබ්බා සේවිතබ්බ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ සියලුම ස්වාමීන් වහන්සේලා සතුටු සිතින් මේ දේශනාව අනුමෝදන් වෙනවා. පින්වත්නි අපේ ජීවිතයේ අපි යහපත අයහපත තේරුම් අරගෙන සේවනය කළ යුතු සේවනය නොකළ යුතු ධර්මයන් හඳුනාගෙන සංසාර ජීවිතයේ වනසන සංසාර ජීවිතේ නැති කරන ඒ ධර්මයන්ගෙන් අපි ඈත් වෙලා සසර ජීවිතයේ සූපපත් කරන නිවන ඇතිවන ධර්මයන් සේවනය කරන්නට අපි කවුරු උනන්දු වෙන්නට ඕනේ සහවන්ත වෙන්නට ඕනේ මේ හැම දිනාටම ඒ කායික ශක්තිය මානසික ශක්තිය තව තවත් ඇති වේවා හැම දිනාටම යුතුම් වූ ධර්මය සංසාර දුකෙන් අත මිදී ලබන අජරාමර නිවන් සුව පිණසම උපකාරයක් වේවා පාර්මිතා ධමයක් වේවා හැම දිනාටම සියලු යහපත රැකවරණය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක් රක්ඛන්තු තං සදා